ස්වාමීන් වහන්සේ. ඔව් කතා කරන්න. ආනාත් මේ නාලින්ද ප්‍රශ්නයක් තියෙනවා. එයාට බහැල්ලු අහන්න. හොඳයි. ස්වාමීන් වහන්සේ නාලින්දි විතර ඉන්න බල්ලා කොහොම හරි කකුල් හතරම දැන් පණ නැහැලු. ඔව්. දැන් හොස්පිටල් එකට එක්කගෙන ගිහිල්ලා ඒගොල්ලෝ කියනවලු අර ඉන්ජෙක්ෂන් එක දීලා බල්ලාව නිරුද්ධ කරන්න කියලා. ඉතින් එයා හරියට හිතට බලපාලා ඉතින් ඒක කරන්න බෑ කියලා යෝගාවචරික වශයෙන් ස්වාමීන් වහන්සේගෙන් අවවාදයක් කිව්වා. මට අර ගිය පාර එනකොට අර නිව් සයන්ටිස්ට් කියලා මැගසින් වගේක් එව්වා. ඒකේ හොඳ ලස්සන කතාවක් තිබ්බා. කියන්නද? එහෙමයි සාර. ඒකේ කියලා තිබුණා බල්ලන්ට හුඟක් බලපාන හරියනවායි කියලා හෝමියෝපති. හෝමියෝපති වෙදකම් කරපුවාම සනීප වෙනවායි කියලා. ඉතින් එක දවසක් මිනිසෙක් මේ බල්ලා අරගහන කියාලු ඉංග්‍රීසිය දොස්තර ගාට බල දොස්තර ගාට. කියලා බලනට ඌට තිබුණේ භයානක හමේ රෝගයක්. ඊට පස්සේ දොස්තර කියලා තියෙනවා මේකට මේ මේ මේ පරීක්ෂා ටික කරන්න ඕනේ. මේ පරීක්ෂා නම් මම. අයිතිකාරයෙක් කළු නෑ නෑ මගේ බල්ලාට කිසිම පරීක්ෂාවක් කරන්න ඕනේ නැහැ කියලා තරහ වෙලා ගිහලා හෝමියෝපති දීලා ඊට පස්සේ දවසේ හෝමියෝපති වලින් සනීප කරන අර දොස්තර ගාවට ආවා. එර කල මෙන් බහන මම කෙරුවේ කිසිම පරීක්ෂා කරන්නේ නැහැ හෝමියෝපති කරා දැන් සනීපයි කියලා දොස්තර මහත්තයා කිව්වොත් හොඳයි කියලා. බලනකොට දොස්තර මහත්තයා බැලුවොත් බල්ලට තිබුණාටි අමාරුයි කියලා. හැබැයි මිනිහට හොඳයි. එයා කියනවා අනිවාර්යයෙන්ම දැන් බල්ලට හොඳ වෙනවා. ප්ලාසිබෝ ඉෆෙක්ට් එකේ වැඩ කරන හැටි ඒකේ අන්තිමට කියලා තියෙනවා වැඩ කරන කෙනාට හිතෙනවා නම් දැන් මම බල්ලට හොඳ උදව්වක් කරා. බල්ලට ධනි බල කරා මිනිහට ධනි වුණාට පස්සේ ඒ ගුණේ බල්ලට යනවා. මලත් දෙනවලු මගේ ස්වාමියා ආදරෙන් කල ඒ නිසා හොඳම වැඩේ හෝමියෝපති කරන්න කියන්නේ. ඒකකට දෙන්නටම හරි පේනවා. නාලීට හරි පේනවා, බල්ලට හරි පේනවා. ආදර දෙන්න අර කල්ප නෝනට හරි පේලා දෙහිච්ච එකට පස්සේ මාත් මාත්‍යත් හරි පේනවා. ඔකද හරි මේ කතාවේ ලියලා තියෙන මේ නිව් සයන්ටිස්ට් කියලා කියන්නේ විහිළු මැගසින් දැන් නෙවෙයි. හොඳ ෂෝක් මැගසින් මම ගිය පාර ගියාට පස්සේ ඕගොල්ලෝම තමයි මට එන්නේ. ඒක ලියලා තියෙනවා ඒ ප්ලාසිබෝ ඉෆෙක්ට් එක. හෝමියෝපති වලින් කරන්නේ කෝෆැක්ටර්ස් දිනු කරන තමන්ගේ ඇඟේ තියෙන ප්‍රතිශක්ති දිනු කරලා දෙන එකයි. බෙහෙත මොකක්ද දෙන්නේ. ඉතින් මේ බලු දොස්තරට කියනවලු බල්ලට හොඳටම අමාරුයි කියලා. ඊමකට වැඩිය. හැබැයි අයිතිකාරයා කියනවලු ගෙන හො බලන්න. අවසර ටෙස්ට් කරන්න බලුවා මම හෝමියෝපති කරලා දැන් බල්ලට හනිපයි කියලා. මම ඔතන යටින් කියනවා ෂුවර් එක මේක බල්ලට බලපානවලු. බල්ලට හනිපෙනවලු. මොකද අයිතිකාරයාට හනිපයි. ඊට පස්සේ මේ මනුස්සයා ඉතින් අර බල්ලට අනේ උඹ හනිපුණා හොඳයි, පෙරුවන් සරණයි කියක කන්න පොළොදෙනකොට ඉතින් හනිපෙනවා. ඉතින් ඕක තමයි අපේ හිතේ සිද්ධ වෙන්නේ. ওই සිද්ධම තමයි. ඒ නිසා හොඳ උත්තරේ තමයි මේ මේ ඉංග්‍රීසි දකම් කරන්නේ නැතුව නැත්නම් වෙටනරි සර්ජන් කෙනෙක් කාට ගෙනියන්නේ නැතුව හෝමියෝපති කෙනෙක් කාට ගෙනිච්චාට පස්සේ ඕස්ට්‍රේලියාව ඉන්නවත් දන්න බල්ලන්ට උපදෙස් බෙහෙත් දෙන හෝමියෝපති කට්ටිය අන්න දෙන්න කියන්නේ ඒකට හනීප වෙනවා. මම ඕනනම් අර ආටිකල් එක කපලා එවන්නම් මේ කියවන්නේ. දෙන්නන්නේ ඇත්ත ඇත්තමයි මම මේ කියන්නේ බොරු නෙවෙයි. හරි. සායන සම්සරයි. බලට අවුරුදු 15ක් ස්වාමීන් වහන්සේ දැන් වයස. ඇත්තටම බලෙක්ට තියෙන රයිට් ටයිම් ස්පෑන් එකට වඩා ඌයි. දැන් ඇත්තටම ඉන්නවලු. හැබැයි ඉතින් මෙයාට හිත හදාගන්න බෑ ඒ ඉන්ජෙක්ෂන් එක දෙන්න කියන්න. ඉතින් අස්සන් කරන්නේ නැතුව ඉන්නව බලාගෙන. දැන් බලන ස්වභාවික මැරෙන තුනන ඉවරයි. හෝමියෝපති කරතයි නැත්තම් ගෙදර බල්ලෙක් හිටපුවා නෝකෝ. අපොල් බන්නට වෙච්චා කියලා මොනවා? ඈ? අකුල් හතරම දැන් ඇවිදින්න බහැල්ලු වැටෙනවලු බල්ලව. ආයි ඒක. හතරම පර නැතුව වැටෙනවලු. ඒක ස්වභාවිකයි. ඒක වයසට යන කට්ටියට වෙන දෙයක්. ඒක තමයි සාය මොකද සායන දශකය කියලා තියෙන්නේ. බුදුජානක කියන්නේ සායන දශකය කියන්නේ උඩුකුරුව හොයන දශකයක් තියෙන. ඒක තමයි 90 100 අතර වයසේදී 100 නම් පරමායස අවසාන එක සායන දශකේ නැගිටින්නේ නැහැ. උඩුවතටම ඉන්නේ. ඉතින් ඒ වයසේදී අර පුංචිම කාලේ මේ උඩුකුරු හොන පළවෙනි වසරේ කියලා කියන්නේ මන්ද දක්කේ කියලා. ඒ මන්ද දක්කේ සෝ ලකුණු ඔක්කොම පහළ වෙනවා. එයා තමන්ගේම මල මුත්‍රාවකමයි ඉන්නේ. ඒකම බේතක් වෙනවා. ළඟට ගෙනත් දුන්නොත් විතරයි කන්නේ ක්‍රියාකාරකම් මොනවාක්වත් කරන්නේ නැහැ. ඇත්තේ නැතුව යනවා. ඉතින් ළඟ ඉන්න කෙනෙක් උදව් කරේ නැත්නම් වැඩේ තියෙන්නේ. ඒ නිසා ඒකදී අර මේ යුතනේෂියා ඒකේ සිටුේෂන් එක තියෙන ඒ කියන්නේ සතාට ඉන්ජෙක්ෂන් එකක් දීලා මරන්න ඕනේ නැහැ උපස්ථාන කරන වෙලාවට. බලහත් කරන් කියන උපස්ථාන ටික කරනවා. උපස්ථාන කියලා කියන්නේ ඌ කවදාකවත් ඉල්ලන්නේ නැහැ මොනවාක්වත්. ඉල්ලන්නේ නැහැ. ඒ කියන්නේ ඇත්තටම ඌ මැරෙන්න ලෑස්ති. අනිත් ගොල්ල තමයි වැඩේ කැමති නැති. එතෙන් එනකොට කියලා තියෙනවා මේ සයිකොලොජි එක මිනිස්සුෙකුට වුණොත් එහෙම ඒ අර there there is no doctor කියන එකේ අන්තිම ආටිකල් එක තියෙන accepting death කියන එක මරණය පිළිගැනීම කියන එක ඒකෙදි කියලා තියෙනවා වයසක මිනිස්සෙක් තරුණ කෙනෙකුට වඩා මරණය බාර ගන්න කැමතියි. එයා දන්නවලු මම මේ හිතියෙන් මේ කන්න බොන්න තියෙන දරුවන්ගේ සල්ලි ටිකයි නැති වෙන්නේ. නිසා මම මැරුණට කමක් නැහැ කියන එක පිළිගන්න කැමතියි. උන් දරුවෝ කැමති නැතිලු එයා පොරන් හදන කොහොමද තාත්තා කොට ගන්න හදනවා කියලා. ඒකත් පුළුවන් දෙයක් නෙවෙයි. ඉතින් ඒක නිසා ඒ ලෙඩාගේ කැමැත්තක් තියෙනවනම් අනවශ්‍ය විදිහට ඒ වෛද්‍ය පරීක්ෂණ කිලි අර මේ කරන්නේ නැතුව යාට නිසින්ින්දේ මැරෙන්න දෙන එක මේ තරුණ ජනතාව විසින් වයසක අයට කලියුත්තක් කියලා ඒකට ඒ පොත මම හිතන්නේ මෙල්බන් වල කියනන්නේ මම දන්නේ ඔය මේ වැයාදයාලිස් නෝ ડોක්ටර් කියලා ෂෝක් එකක් තියෙනවා. ඒකේ අන්තිමටම චැප්ටර් එක ලියලා තියෙන්නේ ඔක්කොම ප්‍රතිකර්ම කරම කියලා දීලා තියෙනවා. ඒ සිය වටහිර ඔක්කොම දීලා මරණය පිළිගැනීම කියන එක. ඉතින් ඒක හොඳ යෝගාවචරිකට ආදී හොඳ මේ අභියෝගයක්. බලු ප්‍රශ්නයක් වුණාට. ස්වාමීන් වහන්සේ වල්ලා හුඟක් දැක්කමත් එක්ක අඬනවා ඒක උට මෝෆින් දෙනවා ඒක නැති වුණාම ආය අඬනවා ඒකයි මගේ ප්‍රශ්නේ තියෙන්නේ ගෙදර තියාගන්නත් බෑ හරි ඉතින් මෝෆින් දෙන එක බල්ලා එපයි කියන්නේ ඉතින් හොස්පිටලෙට ගියාගෙනම තමයි දෙන්නත් ඕන. දැන් මේ දවස්වල විදුරුවන් ඇවිල්ලා ඉන්න ඕන විදුරුවන්ගෙන් ආන්න කොහොමද පුතා නැති වෙච්ච වෙලාවේදී මෝෆින් ඉන්ජෙක්ෂන් එක වැඩ කරපුවේ. මට කිව්වා විස්තර සහිතව හැම විනාඩි 10න් 5කට වගේ සැරයක් මෝෆින් එකක් දෙනවලු එතකොට නිින්ද යනවලු ආයෙ ටිකකින් ආයෙ නැගිටිනවලු ආයෙ ටික වෙලාවකින් නර්වස් සිස්ටම් එකේ අමාරු වෙනකොට ආයෙ ඒ සිස්ටම් එකෙම වදිනවලු මෝෆින් එකක් එහෙම මේකද මැරලා ඉතින් කරන්නේ අර වේදනාව ඇති කරන එක හැබැයි මරණ ඉක්මන මෝෆින් අදින්න වදින්න ඇඟේ තියෙන ඔක්කොම මේ දැවිල්ලක් පිච්චිලක් නෙන්නේ ඒක නිසා ඔය මේ ඔය උපස්ථාන කරන කෙනාට ඔය ටිකම වෙනවයි කියලා හිතාගත්තාම අපිට බල්ලට අනුකම්පා කරන්න විශේෂයිතියක් නැහැ මොකද අපිත් ওই தත්ත්වෙ ඉක්මවලා නැහැ අපිත් තාම ඉන්නේ ඕකෙමයි ඒ නිසා අපි විශේෂ අපි සර්ව බලධාරී අපිට පුළුවන්කමක් තියෙද්දි නොකල ඉන්නවා වගේ අදහසක් අපිට ගන්න බෑ. අපිත් ඔතනම තමයි. මේ අපේ පහලේ කුටි ආන්දුරණත් ඔය වගේ මේ දවස්වල ඇවිල්ලා පුළුවන් නම් උපස්ථාන කරන්න. නෑ නෑ මම කියන්නේ මොබින් දිදී ඉන්නේ කියලා දැනට කෙරෙන්නේ ඒකනම් ඒක අර ඉන්ජෙක්ෂන් එක දෙන්න තරම්ම හානිකර එකක් නෙවෙයිනේ. මොෆින් එකෙන් කරන්නේ ඌ මේ සෙන්සර්ස් කපලා දාන එක. ආයෙ නැතිනොට ආයෙ දෙනවා. හැබැයි කැම බීම එපා වෙනවා ඇඟ සම්පූර්ණ මේ මේ අවුල් කරනවා. ඉතින් ඒ හිතියතරක් මේ කරන්න දෙයක් නැහැ. ඉතින් ඒක නිසා ඔය මේ උප්පත්ති කෙනාට මරණය කියන එක වළක්වන්න පුළුවන් දෙයක් නෙවෙයි. අපි මරණය ගැන කනගාටු වුණාට බල්ලා ආපහු කියලා උපදින තැන වළක්වන්න අපිට බෑ. අපිට බෑ මේක බලලා අපිට භාවනා කරලා හිතා ගන්න පුළුවන් ආයෙ උන උපදින තැනකට මෙව අවුලුවේ තියාගෙන කරදර වෙනවා වෙනුවට ආයෙ නෝපදිනා තැනකට යන්න ඉපදුනොත් මරණය අනිවාර්යයි. ඒ මරණය මේ කානුකවල පල්ලි සිද්ධ වෙනවද? රාජාසනයක් උඩ සිද්ධ වෙනවද කියන එක ඒක නිකම් මේ ජීවත් වෙන ආයත බලපාන එක නිසා මරණයට බලපාන එකක් නෙවෙයි. මරණයට පස්සේ යාට ඒක බලපාන්නේ නැහැ.